සඳහන් කරනවා මේ වාතය නිසා පවතින අරමුණක් නම් අරමුණ සංසිඳනගෙන් පස්සේ කොහොමද ආය සමාධියක් තියෙන්නේ කියලා අහනවා. ඒක පැහැදිලි කරනවා ඒ සඳහා උදාහරණයක් සඳහන් කරලා ලෝහ තැටියකට යම් තද දෙයකින් ගැහුවාම ලෝහ තැටියකට තවත් තද දෙයකින් ගැහපුවාම ශබ්දයක් නැගෙනවා. ලෝහයකට හයියෙන් ගහපම සද්දයක් නැගෙනවා. ඉන් පසුව රැවුදීමක් තියෙනවා. එකපාරම ඒක නතර වෙන්නේ රැවුදීමක් තියෙනවා. ශබ්දය මුලින් ඇති වෙද්දී ඊටාම රළුයි. ගොරහැඩියේ ශබ්දය. රැවුදීමත් මුලින්ම ඇති වෙනකොට ඒකත් රළුයි. රැවුදීමත් රළුයි. ශබ්දයත් රළුයි. රැවුදීමත් මුලින්ම රළුයි. ඊට පස්සෙ ක්‍රමානුකූලව ඒ රැවුදීම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නැහැ කියන තැනට එනවා. ටික ටික ටික ටික අඩු වෙවි අඩු වෙවි නැහැ කියන තැනට එනවා. සමහර ගන්ටාරයක් වගේ ගහපුවාම ක්‍රමානුකූලව ඒක රැවුදිදී රැවුදිදී රැවුදිදී ඊටාම සිවුම් වෙවි සිවුම් වෙවි දැන් නම් රැවුදෙන්නේ නැහැ කියන තැනට එනකම්ම සිවුම් වෙවි එනවා. සඳහන් කරනවා මෙන්න මේ ගැන හොඳ සිහියෙන් බලන් ඉන්න කෙනෙකුට මුල් රළු අවස්ථාව ඒ රළු අවස්ථාවත් තේරෙනවා. ඊළඟට සඳහන් කරනවා රැවුදීමේදීමිද ඒක අඩු වෙමින් අඩු වෙමින් යන අවස්ථාව නැත්නම් ලොකුම අවස්ථාවේ තිබිච්ච රළු බවක් නැතුව ක්‍රමානුකූලව අඩු වෙන විට මධ්‍යස්ථ අවස්ථාවක් තේරෙනවා. දැන් රැවුදීමත් මුලින්ම පටන් ගත්ත එකක් ටිකක් අඩු වෙලා දැන් මධ්‍යස්ථ අවස්ථාවේ තියෙනවා. අව ප්‍රමාණයකට පොඩි වෙනවත් තේරෙනවා. මධ්‍යස්ථ අවස්ථාවිනුත් බේරිලා බේරිලා සිවුම් වෙවි යන බව තේරෙනවා. ඒ රැවුදීම ඊ타ත්ම සිවුම් භාවයටපත් වෙනවා තේරෙනවා. ඒකත් ඊ타ම සිවුම් දැන් කනට ඇහෙන නොහැෙන ගන්නට සිවුම් වෙවි යන බව තේරෙනවා. අවසානයේ දක්වාම සිවුම් වෙනවා. දැන් අපිට ඇහෙන්නෙම නැහැ. රැවුදීමත් රැවුදීමත් නැහැ. ආස්වාස ප්‍රාස්වාස නැතුව යන්නේ නැහැ කවදාවත් අවසානයේ දක්වාම ආස්වාස ප්‍රාස්වාස පවතිනවා. ඊ타මත්ම සියුම් ආස්වාස ප්‍රාස්වාස නැති වෙන්න නම් හතරවන ධානයට එන්න ඕනේ. ඊ타ම සියුම් ආස්වාස, ඊ타මත්ම සියුම් ආස්වාසය පව නැති කරන්න නම් හතරවෙනි ධානයට එන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඉතින් මේ හතරවෙනි ධානයට එන්න ඕනේ සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආස්වාස ප්‍රාස්වාස එක පාරටම දැක්කේ නැත්තම් හතරවෙනි ධානයට ආවා කියලා. මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව කරගෙන යනකොට අර මුලින් කතා කරගෙන ආපු ධාන මට්ටම් වලට එනකොට කොයි තරම් මේක සිවුම් වෙනවද කියන කාරණාව ප්‍රථම ධානයට වඩා ද්විතීයික ධානය ඊට වඩා තෘතීයික ධානය සිවුම් වෙවි සිවුම් වෙවි එනකොට මේ සිවුම් බව කියලා කතා කරන්නේ අපි කතා කරන සිවුම් බවක් නෙවෙයි. මේක අරමුණු වෙන්නේ නැති සිවුම් බවක්. ඒ තරම්ම සිවුම්. මගේ ආස්වාස ප්‍රාස්වාස දැන් තියෙනවද කියලා මට විශේෂයෙන් හොයන්න සිද්ධ වෙනවා. මං හුස්ම ගන්නවද නැද්ද කියලා හොයන්න සිද්ධ වෙනවා. ඒ තරමටම සිවුම් වෙනවා. ආන් එහෙම සිවුම් මට්ටමක් තියෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම චතුර්ථ ධානයට ආවා කියලා. හැබැයි චතුර්ථ ධානයට ඇවිල්ලා ඇවිල්ලා නෑ ඔන්න භාවනාව ඇතුලේ ආයෙත් ආයෙත් මුලාවකටපත් වුණා. එහෙමනම් අද මේ චතුර්ථ ධානයට ආපු අය සාමාන්‍ය සමාජයේ ඕන තරම් ඕන තරම් ඉන්නවා කියලා කියනවා. හැබැයි කවුරුවත් 이르දි දක්වලා නම් පෙන්වන්නේ 이르දි දක්වලා නම් පෙන්වන්නේ නැහැ. චතුර්ථ ධානයට ආව පුද්ගලයෙකුට ඕනම 이르දියක් දක්වන්න දක්වන්න පුළුවන්. නමුත් මේ චතුර්ථ ධානයේ ඉන්නවා කියන කෙනෙකුට 이르දියක් දක්වලා පෙන්වන්නට කිව්වොත් ඒ කවුරුවත් ඉදි දක්වන්නේ දක්වන්නේ නැහැ. එතන තියෙන්නේ මුලාවක්. මොකද මෙතෙන්ට ඇවිල්ලා නැහැ. නමුත් එයාට එකපාරටම එයාගේ ආස්වාස ප්‍රාස්වාස හොයන්න බැරුව යනවා. තරම්ම සියුම්. එතනින් එහාට මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පටන් ගන්නවා මං චතුර්ථ ධානයට ආවා කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් චතුර්ථ ධානයට ආව පුජ්‍යලයකට 이르දි පාන්න ඕන තරම් පුළුවන්. ඕනම 이르දියක් දක්වන්න පුළුවන් කියලාම සඳහන් කරනවා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටීන්ට රැවටෙන්න රැවටෙන්න ගියොත් අපිට ඒ සංසාර ගමන සූපත් කරන්න හම්බ වෙන්නේ නෑ මෙතෙන්ට ආවා කියලා කියන්නේ තාම මේ සසරෙන් එතර වුණා කියන එක නෙමෙයි. එහෙනම් චතුර්ථ ධානයට ආවා කියලා රැවටලා එතනින් එහාට නවතිනවා. නැවතුණා කියලා කියන්නේ සම්පූර්ණ උනේ සම්පූර්ණ උනේ නෑ කියන එකයි. එතකොට සඳහන් කරනවා මේ කාරණාවේදී චතුර්ථ ධානයටත් ඇවිල්ලා රහත් වෙච්ච රහත් වෙච්ච ඇත් ඉන්නවා මේ ගිහි සමාජෙත් වර්තමානයේ රහතන් වහන්සේලා මං හිතන්නේ ඉන්නවා මේ රහතන් වහන්සේලා කියන්නේ මේ හිතාගත්ත රහතන් වහන්සේලා ඒක මේ අවඥාවට කියන කාරණාවක් නෙමෙයි රහතන් වහන්සේලා ඉන්නවා කියලා ප්‍රකාශ කරන ආවේ අපි රහත් වෙලා ඉන්නේ කියලා මම හිතන්නේ පහුගිය කලාවන් රදපුරේ පැත්තේ හිටියා එහෙම කෙනෙක්. දැනට කළුතර පැත්තේ හැරි රත්නපුරේ පැත්තේත් එහෙම කෙනෙක් ඉන්නවා කියලා සඳහන් කරන ගාලේ තියෙනවා. හැබැයි ගිහි ඒක කොයි තරම් මුලාවකට යෑමක්ද අපි පුංචි කාලෙත් ඇහුවේ කොහොමද? රහතන් වහන්සේ නමක්පත් වුණොත් ගිහි කෙනෙක් අපිත් පුංචි කාලේ ඇහුවේ දවස් 7ක් ඇතුළත පැවිදි වෙන්න ඕනේ කියලා. රහත් වුණොත් ගිහි කෙනෙක් දවස් 7ක් ඉන්න බෑ. ඒක මනාවම පිටකේ අපූර්වට පැහැදිලි කරනවා රහත් වුණොත් දවස් 7ක් ඉන්න ඉන්න බෑ කියලා. ගිහි කෙනෙකුට එක්ක රහත් වෙච්ච දවසේම පැවිදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් එදාම පිරුණම් පාන්න ඕනේ. ගිහි කෙනෙක් රහත් භාවය ලැබුවොත් ඒ ආර්ය වූ බර දරන්න ඒ ගිහි ජීවිතයේ ශක්තිය නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් ගිහි කෙනෙක් රහත් වුණොත් හත් දවසක් ඉන්නේ ඉන්නේ නැහැ. පැවිදි නුනොත් එදාම පිරිනුවම් පාන්න ඕනේ. එහෙම නැත්තම් පැවිදි වෙන්න ඕනේ. ගිහි කෙනෙක් රහත් වෙලා දවස් 7ක් ඉන්නවා කියලා තේරවාදී ත්‍රිපිටකයේ කොතනවත් සඳහන් කරලා සඳහන් කරලා නැහැ. එහෙමනම් එතකොට මේ ඉන්නවා කියන රහතන් වහන්සේට කොතනද ඉන්නේ කියන කාරණාව හිතන්න වෙනවා අනුකම්පා කරන්නයි තියෙන්නේ. ඒ අයට මාර්ගයේ අපූර්වට යන්න පුළුවන් අය හොඳ ශක්තිය තියෙන සංසාරේ වාසනාව වර්ගන ආපු අය නමුත් මගට ගිහිල්ලා මුලා වෙලා තවත් විශාල පිරිසක් මිත්‍යා දෘෂ්ටියකට යට කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙම වුණොත් මේ ජීවිතෙන් නිවන් දකින්න පින් තියෙන ඒ අය අවීචයට පාර හදන එකම තමයි කරගන්නේ. එහෙනම් ගිහි භාවයේදී රහත් භාවයේ ලැබුවොත් එදාම පැවිදි වෙන්න වෙනවා. ඉතින් මේ කාරණා මනාව අපදාන පාළියේ පැහැදිලි කරලා තියෙනවා. අපි බුදුරජාණන් බුදුරජාණන් වහන්සේගෙන් එක බ්‍රාහ්මණ කෙනෙක් පුතා රහත් වෙච්ච නිසා හිටගෙන ඉඳලා බණ අහලා රහත් වෙන්නේ. ධර්ම දේශනා කරන තැනක හිටගෙන බණ අහන්නේ බ්‍රාහ්මණතුමාට කියනවා බ්‍රාහ්මණතුමනි ඔබේ පුතා රහත් වෙලා ඉන්නේ කියලා. මොකක් කරන්නද? ගිහිව හිටියොත් අද පිරිනුවම් පාන්න ඕනේ. පැවිදි වුණොත් ජීවත් වෙන්න පුළුවන්. බ්‍රාහ්මණතුමා කියනවා භාග්‍යතුන් වහන්සේ අඩු වයසින් පිරිනුවම් පාන්න මගේ පුතාට අවශ්‍යතාවයක් නැහැ. මගේ පුතාට පැවිද්ද ලබා දෙන්න කියලා. පැවිදි කරනවා. ඉතින් එහෙම ගිහි කෙනෙක් රහත් වුණොත් එදාම පැවිදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රහතන් වහන්සේගේ තියෙන ශක්තිය ඒ රහත් භාවයේ ඒ ආර්ය භාවයේ බර ගිහි බවට දරන්න බෑ කියලයි සඳහන් කරන්නේ. එතකොට අපි මේ රහතන් වහන්සේ කියන කෙනා පිළිබඳව සාමාන්‍ය හැඟීමක් සාමාන්‍ය කල්පනාවක් අපිට තියෙන්නේ රහතන් වහන්සේ. දැන් තේරෙනවද ගිහි ජීවිතයේ ඉඳලා ඒ රහත් බව දරන්නත් බෑ කියලා කියහම ඒක කොයිතරම් අති උත්තරීතර තත්වයක්ද? එහෙනම් ඒ ආර්ය මහා සංඝ කියන වචනයේද අපි ජීවිත පරිත්‍යාගයෙන් ගරුකල යුතුයි කියලා සඳහන් කරන්නේ. ඒ නිසා ආර්ය මහා සංඝ කියන தത്വයට තරම්ම ශ්‍රේෂ්ඨයි, ඒ තරම්ම උත්තරීතරයි මේ ත්‍රිවිධ රත්නය. ඒ නිසා සඳහන් කරනවා ගිහි භාවයේදී රහත් භවයේ ඉන්න බෑ කියලා. ඒකෙන් කියන්නේ ගිහි කෙනෙකුට රහත් වෙන්න බෑ කියන එක නෙමෙයි. ගිහි කෙනෙක් රහත් වෙන්නේ නෑ කියන එකක් නෙමෙයි. ඒක නැත්තම් වැරදිනවා. ගිහි කෙනෙකුට රහත් වෙන්න පුළුවන්. ඒක රහත් වෙන්න ගිහි බව කිසිම බාධාවක් නෙමෙයි. හැබැයි රහත් ලැබුවට පස්සේ තවත් ජීවත් වෙන්න අදහසක් තියෙනවා නම් පැවිදි වෙන්න වෙනවා. එහෙම නැත්නම් මගේ සංසාර ගමන ඉවරයි කියලා ඒ ජීවිතෙන් පිරිනුවම් පාන්න පුළුවන්. නැත්තම් මං ලබාගත් ආර්ය භාවයේ පාදක කරගෙන ලෝක සත්වයාටත් පිහිටක් වෙලා මම ආපු තැනට තව පිරිසක් ගෙනල්ලා තියලා ඔවුන්ගේ සසර මඟ සුවපත් කරන්න මං තව ජීවත් වෙනවා කියලා හිතනවා නම් පැවිදි වෙලා ඒ ගමන යන්න පුළුවන් කියන කාරණාව කියන්නේ නැතුව ගිහියයි රහත් වෙන්නේ කියන කතාව නෙවෙයි. සම්පති අමාත්‍ය වාගේ අය ਸਰව ආභරණ දරාගෙන ඉන්න වෙලාවේ දවස පුරාම උදේ ඉඳලා හවස් වෙනකම් සුරාවෙන් මත් වෙලා ඉඳලත් එදාම රහත් වුණා. සංසාරේ පින් අරන් අප නිසා කිසිම ශාසනයක කිසිම ආකාරයක ප්‍රෞජ්‍යාවක් ලැබලා තිබිලම තිබිලම නෑ සංසාරේ. නමුත් සංසාරේ පින් තිබුණා එහෙනම් ගිහි අය රහත් නොවෙනවා නෙමෙයි. දාරුචීරිය රහතන් වහන්සේ ගැන සඳහන් කරාම හිතාගෙන හිටියා මේ ප්‍රවෘජිත ශාසනයක ඉන්නවා කියලා. සන්තති අමාත්‍ය එහෙමවත් නැහැ. එහෙමවත් නැතුව යතෙන්ට ආවේ. එහෙනම් ඒ කරුණ වලින් පැහැදිලි වෙනවා ගිහි අයට රහත් වෙන්න බෑ කියන කාරණාව කොහොමවත් නැහැ. රහත් වෙන්න පුළුවන්. එතනින් එහාට ඉන්න නම් පැවිදි වෙන්න ඕනේ කියන කාරණාවයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ආස්වාස ප්‍රාස්වාස කියන කාරණාව මුලින් රළුව දැනෙනවා බරක් උස්සද්දී මහන්සි වෙද්දී වැඩක් කරද්දී ආයෙත් හලුව දැනෙනවා ඒ වුණාට අපි මුලින් සඳහන් කළා නාගන සිසිල් වතුර බීලා සිසිල් සෙවණක ඉන්න වෙලාවේ තාම සියුම් වෙලා එක ඒ ආස්වාස ප්‍රාස්වාසය අපිට හොයන්න වෙන මට්ටමට වගේ සියුම් වෙලයි තියෙන්නේ. භාවනා කරද්දී ඊටත් වඩා සියුම් වෙනවා තේරෙන්නේ නැහැ. නමුත් ආස්වාස ප්‍රාස්වාස තියෙනවා. මෙතන විස්තර කරලා තියෙනවා ඕලාරිකානං සද්දානං නිමිත්තං ඕලාරිකානං සද්දානං නිමිත්තං සුඝරිතත්තා රළු වූ ශබ්ද නිමිති මනාකොට ග්‍රහණය කර ගැනීම නිසා සුමනසිකත්තා මනාකොට මෙනෙහි කරන ලද හේයින් සූපධාරිතා මනාකොට ඒ අරමුණ සිතින් දරණ ලද හේයින් නිරුද්දේහි ඕලාරිකේ සද්දේ මේ රළු ශබ්දය නිරුද්ධ වීමෙන් පසුවත් අත පච්චා සුකුමතා සද්ධා පවත්තන්ති සියුම් වූ ශබ්දයන් පවතිනාහ සුකුමකානං සද්ධානං නිමිත්තං සුග්ගහිතත්තා මේ සියුම් ශබ්දයන් මනාකොට ග්‍රහණය කරන ලද හේයින් සුමනසිකත්තා මනාකොට හිතට නගාගත් හේයින් සූපධාරිතත්තා මනාකොට සිතින් දරන ලද හේයින් නිරුද්දේහි සුඛමකේ සද්දේ මේ සියුම් ශබ්දය නිරුද්ධ වූ පසුවත් අත පච්චා සුකුම ශබ්ද නිමිත්තා රම්මනාපි රම්මනතාපි චිත්තං පවත්තති ඒ කියන්නේ මේ සියුම් වූ ශබ්ද තාම සියුම් වූ ශබ්ද ඇති වුණා ඇති වුණ පසුවත් ඒ නිමිත්ත අරමුණු කරන්න හැකියාව ලැබෙනවා. තාම සියුම් වූ ශබ්ද පවා අරමුණු කරන්න පුළුවන්කම ලැබෙනවා මනාව මේ ආස්වාස ප්‍රාස්වාස දක්ක කෙනා. ඒ කාරණාව අපහු මෙහෙමත් සිහිපත් කරනවා. ඒව මේව පටමං ඕලානිකා අස්වාස පස්වාස පවත්තන්ති. ප්‍රථමයෙන් රළු ආස්වාස ප්‍රාස්වාස පවතිනාහ. ඕලාරිකානං අස්වාස අස්වාස පස්සාන නිමිත්තං සුග්ගහිතත්තා මේ රළු ආස්වාස ප්‍රාස්වාස නිමිති මනාකොට ග්‍රහණය කර ගැනීම නිසා සුමනසිකතත්තා මනාකොට සිතට නගාගත් නිසා සූපධාරිතා සූපධාරිතත්තා මනාකොට මනසින් ධරණ ලද නිසා නිරුද්දේති ඕලාරිකේ අස්වාස පස්වාසේ රලු ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වූ පසුවත් අත පච්චා සුඛමකා අස්සාස පස්සා පවත්තන්ති ඒ කියන්නේ රළු ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වුණාගෙන් පසුවත් සියුම් ආස්වාස ප්‍රාස්වාසයන්හිදීත් මේ සිහිය පවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් රළු ආස්වාස ප්‍රාස්වාසයේ නම් අපිට සිහිය පවත්තන්න පුළුවන් ආස්වාස ප්‍රාස්වාස හොඳට ගැටෙනවා හොඳට ගැටෙනවා දැනෙනවා සියුම් ආස්වාස ප්‍රාස්වාසයට එනකොට තමන් හුස්ම ගන්නවද නැද්ද කියන කාරණාව වෙනම වෙනම හොයන්න පුළුවන් හොයන්න වෙනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාද තියෙනවද කියන කාරණාවත් තේරෙන්නේ නැහැ. නමුත් මනාව මේ සිහිය පවත්වාගෙන ආපු පුද්ගලයාට ඒ අතිශයින්ම සියුම් වූ ආස්වාස ප්‍රාස්වාස කයෙත් හිත පිහිටවන්න හොඳට පුළුවන් වෙනවා. අර රළු ආස්වාස ප්‍රාස්වාස ගැටුණා වගේම සියුම් ආස්වාස ප්‍රාස්වාසයත් අරමුණු කරන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා. මොකද මනාකොට නිමිත්ත මනසට නගාගෙන තියෙන නිසා මන නිමිත්ත හොඳට භාවනා නිමිත්ත හොඳට තමන්ගාව තමන්ගාව තියෙනවා. ඒ නිසා අමුතියෙන් හොයන්න වෙන්නේ නැහැ ක්‍රමානුකූලව ඒක දකිනවා. ඊළඟට පින්නතනි සඳහන් කරනවා ආනාපාන සතියේදී නාසිකාග්‍රය මෙනෙහි කළ යුතුයි කියලා. නාසිකාග්‍රය මෙනෙහි කළ යුතුයි. ඒ කියන්නේ නාසයේ අග මෙනෙහි කළ යුතුයි කියලා සඳහන් කරනවා. නමුත් මේ නාසිකාග්‍රයේ වෙනත් යම් දැනීම් තියෙනවා නම් උදාහරණයක් ඇටියට අපි මුලින් සඳහන් කළ මේ කාරණාව තදින් හුලං හමන තැනක මේ ආනාපාන සතිය වඩන්ඩ අමාරුයි. එහෙම වෙන්නේ ආධුනිකයෙකුට. ඒ කාරණාව හිතේ තියාගෙන අපි මේක හමු තදින් හුලං හමන තැනක මේ ආනපාන සතිය වඩන්න අමාරුයි. ඊළඟට සඳහන් කරනවා ඒ මොකද එහෙම කියන්නේ පිටින් හමන වාතය මොකක්ද ආස්වාස ප්‍රාස්වාස වාතය මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න අමාරු වෙන හින්දා. පිටින් හමන වාතයයි ආස්වාස වාතයයි දෙක තේරුම් ගන්න අමාරු වෙන හින්දායි එහෙම සඳහන් කරන්නේ. මුල් අවධියේදී එහෙම නැත්නම් හුලං හමන්නේ නැති තැනක ඉඳගෙන බලද්දී මේ නාසිකාග්‍රයේ තියෙන තෙත් ස්වභාවය නිසා සමහර විට මේ දැනීම තෙත බව නිසාද එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස වාතය නිසාද කියලා දැනගන්න අමාරු වෙනවා. නාසයෙන් තෙත බවින්දද නැත්නම් ආස්වාස ප්‍රාස්වාසයෙන් නිතාද කියලා හිතාගන්න හිතාගන්න අමාරු වෙනවා කියලා සඳහන් කරනවා. එම නිසා මේ නාසයේ ප්‍රකෘති తත්වයේදී හුස්ම නොගන්නා විට තියෙන විඳීමයි දැනීම වෙන වෙනම නගාගන්නේ දැනගන්න ඕනේ. එහෙනම් එහෙම බවක් තියෙනවනම් තදයට හුලං හමන තැනකයි මම ඉන්නේ. එහෙම නැත්නම් මගේ නාසය අද තෙත් ගැටිය වැඩි. දැන් මට මේක හොයාගන්න බෑ. මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණද නැත්නම් නාසයේ ස්වභාවය නිසාද? සඳහන් කරනවා ටික වෙලාවක් හුස්ම ගන්නේ නැතුව ඉන්න කියලා. එතකොට අර හුලං හමන එක කොහොමත් නවතින්නේ නැහැ මම හුස්ම ගත්තේ නැහැ කියලා. බාහිරින් හමන හුලඟේ මගේ නාසය ගැටෙනවමයි. දැන් මම දන්නවා මේ ගැටෙන්නේ බාහිර හුලඟ. මොකද මම දැන් ආශ්වාස කරන්නේ නැහැ. මේ නාසය අග දැනෙන්නේ තෙත් ගතිය වැඩි වෙච්ච හින්දා දැනෙන දැනීම තමයි මේ තියෙන්නේ. එතකොට දැන් අර දෙකම අරමුණු කරලා ආස්වාස කරලා බලනවා. එතකොට දැන් වැටහෙනවා. එහෙනම් මේ දැනෙන ස්වභාවයේ ඉස්සල්ලා තිබුණේ නැහැ. එහෙනම් මේ දැනෙන්නේ ආස්වාස ප්‍රාස්වාස ස්වභාවයයි. ඒක ඒ විදිහට හොයාගන්න බැරි වුණොත් හුස්ම ගන්න එක නතර කරලා ඉඳලා බාහිර දේ අවබෝධ කරලා ඊළඟට හුස්ම ගන්න පටන් ගත්තාම තේරෙනවා මේ දැන් තමයි ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තියෙන්නේ කියලා. ඊළඟට සඳහන් කරනවා ආස්වාස ප්‍රාස්වාස කරනකොට දැනෙන දැනීම වෙනම හඳුනා ගන්න පුළුවන්. ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වෙනම ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. අන්න ඒ නිසා උපදේශයක් දෙනවා සඳහන් කරනවා මොකක්ද ඒ උපදේශය කියලා හරියටම මේ ආස්වාස ප්‍රාස්වාස දැන ගැනීම නහයේ ප්‍රകൃතියේ දැනුම් ආදීයි හඳුනා ගන්න අපහසු වෙනවා නම් ටික වෙලාවක් හුස්ම නොගෙන ඉන්න කියලා හැබැයි මේ උපදේශය තියෙන්නේ පිටකයේ නෙමෙයි මේ උපදේශය තියෙන්නේ පිටකයේ නෙමෙයි මේ භාවනාව පුරුදු කරලා පුරුදු කරලා මේ අත්දැකීම් හොයලා හොයලා මෙතෙන්ට ආපු ස්වාමින් වහන්සේලා දේශනා කරපු උපදේශයක් මේක. ටික වෙලාවක් ආස්වාස ප්‍රාස්වාස නවත්තලා ඉඳලා හඳුනා ගන්න කියනවා ඊළඟට ආස්වාස ප්‍රාස්වාස වාතයේ මොකද්ද කියලා. ඒ උපදේශයේ පිටකේ නැහැ මේ භාවනාව ප්‍රගුණ කරපු අය හොයාගත්ත දෙයක් මේ බාහිර අරමුණ හොයාගන්න ඒගොල්ලෝ පාවිච්චි කරපු උපක්‍රමයක් මේ තියෙන්නේ. නමුත් ඒක බොහොම සාර්ථක උපක්‍රමයක් බවට පත් වෙනවා නැත්නම් ඒක හොයාගන්න බැරුව වෙනවා ආදුනිකයෙකුට. ඒ නිසා එහෙම සඳහන් කරලා තියෙනවා. ඊළඟට නාහයේ මේ නාසයේ දිහා සිහියෙන් බලන් ඉන්න මොන වගේ දැනීමක් දැනෙනවද කියලා සිහියෙන් බලන් ඉඳලා අවබෝධ කරගන්න කියලා කියනවා. මේ නාසයේ දැනීම. එතකොට සඳහන් කරනවා ඍතුන් නිසා හෝ ශරීරයේ වෙනස් වීමක් නිසා හෝ ඇති වෙන වෙනස්කම් එහෙම නැත්නම් විටක ශාරීරියේ උෂ්ණත්වය, විටක සීතල, විටක වේදනාව, විටක රෝගී බව නිසා, විටක දැවිල්ල නිසා මෙන්න මේ වගේ අවස්ථාවල් වල ආස්වාස ප්‍රාස්වාසය ආස්වාස ප්‍රාස්වාස සම්බන්ධ සම්බන්ධ නැහැ. උණුසුම නිසා ඇති වෙන තත්ත්වයන්, සීතල නිසා ඇති වෙන තත්ත්වයන්, රෝගී බව නිසා ඇති වෙන තත්ත්වයන්, ශාරීරියේ උණුසුම අධික වෙලා තියෙන තත්ත්වයන් ආස්වාස ප්‍රාස්වාසයකට සම්බන්ධ නැහැ. ඒ නිසා හොයන්න කියනවා අර தත්ත්වේ නිසා ඇති වෙන වෙනසයි ආස්වාස ප්‍රාස්වාසය නිසා ඇති වෙන වෙනසයි මනාව හඳුනගෙන ආස්වාස ප්‍රාස්වාස වාතයේ යටෙන හැටි තෝරගන්න තෝරගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අර වාගේ හුස්ම ගන්න නැතුව ටික වෙලාවක් හිටියහම මේ අනිත් ටික වැටෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. හුස්ම නොගෙන ටික වෙලාවක් නාසිකාග්‍රේ දිහා බලාගෙන ඉන්නකොට මේ தත්ත්වය දකින්න පුළුවන් නිසා ඒ කොහොමද? සුග්ගහිතත්තා. මනාකොට මෙනෙහි කරන්න. මේ අරමුණ අන්‍ය දේවල් වලින් වෙන් කරලා අඳුරගන්න නම් මනාකොට මෙනෙහි කරන්න කියලා කියනවා. සුමනසිකතත්තා හොඳට මනසට නගා ගන්න ඕනේ. මේ ආස්වාස ප්‍රාස්වාස සුරංගල්ල වදිද්දී වෙනම මේ දැනෙන්නේ මොනවද කියලා මනසට හොඳට නගා ගන්න කියලා කියනවා. එහෙම නැත්නම් අපිට නිගන් ඉදිද්දි මොනවද දැනෙන්නේ ආස්වාස ප්‍රාස්වාස කරද්දි මොනවද දැනෙන්නේ කියලා එතනට හඳුනගන්න පුළුවන් වෙනවා. මේ දෙක හොඳට හොයලා හඳුනාගෙන අවට වාතයෙන් අවට දූවිල්ලෙන් අවට ගඳ සුවඳින් ඇති වෙන වෙනසත් මනාව හඳුනාගෙන ආස්වාස ප්‍රාස්වාස වාතයේ වෙනම වෙනම හොයාගන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා ආනාපාන සති කරන්න පුළුවන් වෙන්නේ ආන් ඒ කාරණාව මනට මනාව හඳුනාගත්ත කෙනාට විතරයි. එහෙම නැති කෙනෙකුට එහෙම වුණොත් මේකක්වත් නැති තැනක් හොයන්න වෙනවා භාවනාව වඩන්න. නමුත් එහෙම භාවනා කරන තැනක් ලෝකේ හොයාගන්න හරි අමාරුයි. එහෙනම් කොහේ හරි තැනක ඇතුළකටම වෙලා කුටියක් ඇතුළට කාමරයක් ඇතුළක වෙලාම මේ වැඩේම කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අරමුණු හඳුනාගත්ත කෙනාට ඕන තැනක ඒ කාරණාවට එළඹෙන්න පුළුවන් බව සඳහන් කරනවා. මෙන්න මේ නිමිත්ත හඳුනා ගැනීමේ පුහුණුව නිතර නිතර කරලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා මොන පුහුණුවද මාගේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත හඳුනා ගන්න එක. ඒක හඳුනාගත්ත කෙනෙකුට නම් ඒක බාධාවක් නෙවෙයි මොකද එයා හොඳටම දන්නවා මේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්තයි මේ බාහිරින් එන දේවලුයි කියලා. හඳුනාගත්ත කෙනාට ඒක බාධාවක් නැති බව සඳහන් කරනවා. එහෙම නැත්නම් වෙන වෙන අරමුණු වලට තමන් රැවටෙන්න පුළුවන් නිසා ආනාපාන සතිය කියලා වෙන එකක් වෙන එකක් අරමුණු කරන්න උත්සාහ කරයි. අන්න ඒ නිසා තමන්ගේ ආස්වාසය දැනෙන්නේ කොහොමද ප්‍රාස්වාසය දැනෙන්නේ කොහොමද මනාව පුහුණු කරලම අධ්‍යයනය කරලම තේරුම් ගන්න කියලා සඳහන් කරනවා. ඒ නිවැරදි හඳුනා ගැනීමම අපි දරාගත යුතුයි කියන කාරණාව අවධාරණය කරනවා. ඒ නිවැරදි හඳුනා ගැනීම දරා ගන්න බැරුව ගියොත් මේ කාරණාව මනාව ප්‍රගුණ කරගන්නත් අපිට බැරි වෙන නිසා පින්නතනේ මෙතනදී දේශනා කරනවා ඒක මනාව හඳුනගන්න කියලා මෙන්න මේ සියුම් ආස්වාස ප්‍රාස්වාස නැති වුණාගෙන් පස්සෙත් ඒ සියුම් ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත හඳුනා ගන්න පුළුවන් අන්න ඒ විදිහට ප්‍රගුණ කරලා තියෙන කෙනාට. දැන් ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත නැහැ වගේමයි. නමුත් හොඳට ප්‍රගුණ කරලා නිසා නැත්තේ නෑ තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස නැත්තේ නැත්තේ නෑ. නමුත් අපිට තේරෙන්නෙම නෑ තියනවා කියලා. නැතුව ගියොත් අපේ ජීවිතේ නැතු වෙන බව අපි හොඳටම දන්නවා. එහෙනම් තියෙනවමයි. ඒ නිසා මේක හරියටම හඳුනාගන්න කියනවා. මේ හඳුනාගන්න මුල ඉඳලම නිමිත්ත හොඳට හොඳට නිමිත්ත ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ බව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව ආනාපාන සති සමාධිය මෙන්න මේ කාරණාව නිසා තමයි මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාවට ආනාපාන සති සමාධියට නුවණැත්තෝ සමවදින්නේ නැගිටින්නේ කියලා සඳහන් කරනවා. මේ කාරණාව මනාව අවබෝධ කරගු නුවණැත්තෝ මේ භාවනා ක්‍රමයට ඊටාම කැමැත්තෙන් සමවදිනවා. ඒ භාවනාවෙන් ඊටාම පහසුවෙන් නැගිටිනවා. මේ භාවනාවෙන් නැගිටිනවා කියලා කියන්නේ එතන භාවනා කරලා ඉවර වෙලා නැගිටලා යනවා කියන කාරණාව ඒ කාරණාව නෙමෙයි. ඒ භාවනාවට සමවදිනවා භාවනාවෙන් නැගිටිනවා කියලා කියන්නේ භාවනාව තුළ මනාව මනාව යෙදෙනවා ඒක නුවණැත්තෝ ඊටාම කැමැත්තෙන් කරන්නේ මේ කරුණ මනාව ග්‍රහණය කරගත්ත කරගත්ත නිසා ඒ තුළ තියෙන ශාන්ත බව ප්‍රණීත බව ඊටාම ඉහළයි කියලා පස්සම් බයං කාය සංඛාරං කියන තැනදී එහෙම සඳහන් කරනවා ඊටාම සියුම් වෙලා හොයාගන්න බැරි වෙන තැනදී ආනාපාන සති සමාධියට පත් වෙනවා එයින් නැගිටිනවා කියලා කියන්නේ එහෙම සියුම් තැනකදී මේක වඩන්න පුළුවන් වෙනවා කියන එකයි. නැගිටිනවා කියලා කියන්නේ එතනදිත් මේක වඩන්න පුළුවන් කියලා කියන අර්ථය. ඊළඟට පින්නතුනි මේ ප්‍රථම චතුස්කය පිළිබඳව තමයි කතා කළේ අපි මුලින් සඳහන් කළා මුලින් කරුණු හතරකට බෙදෙනවා මේක ආකාර කීයකටද ආකාර 16යි කලින්ම සාකච්ඡා කළා ආකාර 16ක් මේ කායානුපස්සනාවට අනුව සාකච්ඡා කරන්න තියෙන බව. දැන් මේ ප්‍රථම චතුස්කය පිළිබඳව සාකච්ඡාව තමයි මේ කෙරෙන්නේ. එතකොට තව ආකාර 16ක් එහෙමම ආකාර 12ක් එහෙමම එහෙමම තියෙනවා. එහෙමනම් මේ තුල කොයි තරම් ප්‍රගුණ කරගන්න, අධ්‍යයනය කරගන්න, අවබෝධ කරගන්න දේවල් දේවල් අන්තර්ගතද? මේ එකක්වත් අවශ්‍ය නැහැ. මට වාඩි වෙලා ආශ්වාස ප්‍රාශ්වාස කරන්න තිබුණාම ඇති කියලා හිතුවොත් කවදාවත් මේක සම්පූර්ණ කරගෙන ඉස්සරහට යන්නේ මේ කරුණ එකක්වත් දන්නේ නැතුව යනවා. කය ගැහෙන හැටි, කය පැද්දෙන හැටි, කය ඇලවෙන හැටි, කය නැමෙන හැටි මේ වාගේ භූමිය සකස් කරගන්න හැටි, ආසනය සකස් කරගන්න හැටි, සිත සකස් කරගන්න හැටි මේ එකක්වත් නොදැන බද්ධ පරියන්කේ විතරක් දැනගෙන පරියන්කෙන් වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාස දිහා විතරක් බලන්න ගත්තට මගට මගට යනකොට අපිට ඇති වෙන තත්ත්වයන් එකක්වත් අපි දන්නේ දන්නේ නැතුව යනවා. ඒ නිසා ගැඹුරුයි නමුත් අපහසුයි කියලා කියනවා නෙමෙයි. ගැඹුරුයි. ධර්මයට ලැබි ධර්ම ගෞරවය, ධර්ම ශ්‍රද්ධාව මේ සංසාරයෙන් ඈතර යන්න ඕන කියලා හැඟෙන පුද්ගලයාට මේ කාරණාව එහෙම අපහසු කාරණාවක් නෙමෙයි අපි දේශනාවක් හැටියට මේ තරම් දිගට දිගට කරුණු සාකච්ඡා කරගෙන ගියාට කෙනෙක් මේ ක්‍රමයේ අධ්‍යයනය කර කර ත්‍රිපිටකයත් අරගෙන දැන දන්න කියන කෙනෙක් හොයාගෙන ගිහිල්ලා සාකච්ඡා කරන්න ගියා නම් මේ පැය කීපයක සාකච්ඡා කරලා අවබෝධ කරගන්න තියෙන කරුණු තමයි අපි මේ පිටකයෙන් අට කතාවෙන් විසුද්ධි මාර්ගයෙන් ආදි වශයෙන් පටිසම්භිදා මග්ගයෙන් අරගෙන කරුණු කොටස් කොටස් එකතු කරලා සැකයක් ප්‍රශ්නයක් ඇති නොවෙන්න ගැටලුවක් ඇති වෙන හැම තැනක්ම විසඳෙන්න පුළුවන් ඉහළම ආකාරයෙන් විසඳගෙන පුළුවන් තරම් ඉදිරියට යන්න පුළුවන් කරුණු පැහැදිලි කරන්න ගත කාලයයි මේ තියෙන්නේ. තනියම යෙදුණා නම් සමහරලාට දවසක දෙක කඩේණයකින් ඉගෙන ගන්න තිබිච්ච ඉගෙන ගන්න තියෙන තත්වයක්. ඉතින් ඒ නිසා අමාරුයි කියලා අතහැරලා දාන්න තියෙන දෙයක් එහෙම නෙමෙයි. අරමුණට බැහැගත්තට පස්සේ ඊටාම ශාන්තයි, ඊටාම ප්‍රණීතයි, බොහොම රසවත්, බොහොම සංසිඳුන නිමිච්ච තැම්පත් වුණ ගතියක් එතන තියෙන්නේ. ඒ නිසායි සඳහන් කළේ මේ නිසාම නුවණැත්තෝ මේ භාවනාවට සමවදිනවා, අරමුණට සමවදිනවා, අරමුණේ නැගිටිනවා කියලා කියන්නේ මනාව අරමුණේ බැහැගෙන අරමුණ ඔස්සේ ගමන් කරනවා කියලා. නමුත් මේ කරුණු මනාව දැනගෙනම මේ භාවනාවට අවතීර්ණ වෙන්න වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර දේවල් කොහොම මතක තියාගන්නද කියලා. මේ කාරණාව අධ්‍යයනය කරලා තියෙන කෙනාට ඒ අපහසුතාවය දැනෙන හැම වෙලාවෙම මේකට හම්බෙච්ච උත්තරේ නිකම්ම නිකම්ම මනසට නැගෙනවා. ඒකයි ස්වභාවය. ඒ නිසා අමාරුයි අපහසුයි කියලා අතහරින්න නෙමෙයි තියෙන්නේ. හැබැයි වීරයවන්තයන්ට විතරයි මේ ශාසනය. වීරයවන්තයන්ටයි ප්‍රඥාවන්තයන්ටයි විතරයි මේ ශාසනය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්. මගේ ධර්මයේ වීරියවන්තයන්ට සහ ප්‍රඥාවන්තයන්ට විතරයි කියන කාරණාව. එතකොට අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ විසුද්ධි මාර්ගයෙන් අරගත්ත ආනාපාන සති කර්මස්ථානීට අදාළ කොටස පටිසම්භිදා මග්ගපාලියෙන් අවශ්‍ය කොටසත් සාකච්ඡා කරනකොට මේ කරුණු දෙකම අපිට එකට සමාන්තරව ගැලපෙනවා. එතකොට යම් දෙයක් එහෙම නැත්නම් යම් භාජනයක් මැද්දෙන් කපලා වෙන් කරලා එක පළුවක් තියෙනවා වගේ දැන් විසුද්ධි මාර්ගයෙන් අරගෙන අපි මේක බලාගෙන යනවා. පටිසම්භිදා මග්ග පාළියනුත් අරගෙන සම්බන්ධනය කරාම අර දෙකට කපපු කැලි දෙක එකට එකතු කළා වගේ මනාව මේක වැටහිලා ආරමුණු කරලා ඒක කොයිතරම් ලේසි වෙයිද කොයිතරම් පහසු වෙයිද කොයිතරම් මිහිරි වෙයිද කියන කාරණාවෙන් අපිට බොහොම ශාන්ත ප්‍රණීත වූ ආනාපාන සති සමාධිය හොයාගන්න වීරය කරන්න පුළුවන් ශක්තිය උදා කරගන්න සතුට ප්‍රීතිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා එදාට. ඒ නිසා අපහසු මහා බර ගැඹුරු දෙයක් නොවේ වීරියමත් යන්ට. ඒ නිසා ඒ කාරණාව අපි සාකච්ඡා කරමු මේ දේශනා මාලාව අතරතුර. විසුද්ධි මාර්ගයේ අදහන් කරනවා මේකට හරි පහසුයි විසුද්ධි මාර්ගයේ කියවනවා නම් ආනාපාන සතියට අදාළ කොටස නැත්නම් සතර සතිපට්ඨානයට අදාළ කොටස විසිද්ධි මාර්ගයෙන් කියවනවා නම් පටිසම්භිදා මග්ග පාළියෙන් පිටකෙන් හොයනවා නම් හැබැයි මේ පොත් අරගන්නකොට අද හරියට තියෙනවා මේ කෙටි පොත් කෙටි ක්‍රම සමහරලාට ත්‍රිපිටකයත් ලියාපු තවත් කෙටි පොත් තියෙනවා එතකොට ඒ වගේ සූත්‍ර නෑ වචන කීපයයි තියෙන්නේ එහෙම කියවන්න ගියොත් මේ කෙටි උනේ ත්‍රිපිටකයේ තියෙන කොටස් තවත් අඩු කරලා තමයි ඒ කෙටි කරලා තියෙන්නේ. එතකොට ඒ කෙටි වෙච්ච දෙයක් කියවන්න ගියොත් ඒකෙන් අතහැරලා තියෙනවා මේකෙන් කොටසක් ඒ අතහැරපු කොටස ඇතුලේ තියෙන්න පුළුවන් මගේ කර්මස්ථානයට අදාළ වචන කීපය අතහැරිලා ගිහිල්ලා. ඒ හින්දා කෙටි පොත් කියවන්න යන්න කෙටි පොත් කියවන්න යන්න එපා. පිටකේ කියවනවා නම් බුද්ධ ජයන්ති මුද්‍රණයම තමයි කියවන්න කියවන්න තියෙන්නේ. විස්තර සහිතව බලාගන්න අට කතාවත් එක්ක පරිහරණය කරනවා නම් හරි ලේසි. ඉතින් සිංහල අට කතාවක් දැන් තියෙනවා. සිංහල අට කතාවේ සෑහෙන විස්තර විස්තර තියෙනවා. ඉතින් pāli භාෂාව අධ්‍යයනය කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් pāli අට කතාවේ තමයි දීර්ඝ විස්තර සහ තාම ලස්සනට විචිත්‍රව ධර්මයේ වර්ණනා කරලා තියෙනවා pāli භාෂාවේ සිංහල අට කතාවේ තරම් ලොකු විස්තරයක් නැහැ. නමුත් අපිට තේරෙන්නේ නැති වචනය වචන 10කින් 15කින් විතර විස්තර කරලා තියෙනවා. හින්දා පොතක් කියවනවා නම් පටිසම්භිදා මග්ග පාළියෙන් තොරතුරු හොයනවා නම් බුද්ධ ජයන්ති මුද්‍රණයෙන් කියව ගන්න එක තමයි හොඳම. විසුද්ධි මාර්ගය කියවන කොටත් හොඳට විස්තර කරලා තියෙන වචනෙන් වචනේ තේරුම් කරලා තියෙන විසුද්ධි මාර්ගයේ තියෙනවා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් එලි දක්වන පොතකුත් තියෙනවා. ඒ පොතේ බොහෝ විස්තර බොහෝ විස්තර අන්තර්ගත කරලා තියෙනවා. එනිසා ඒ වගේ පොතකුත් කියවලා තවත් කරුණු එකතු කරගන්නවා නම් අපිට මේක හරීම හරීම පහසුයි මිහිරි කියන කාරණාව දැනෙනවා. ඒ නිසා මේ පොත්පත් ටික හොයලා කියවන්න උත්සාහ කරන්න. ඊළඟට සඳහන් කරනවා මේ භාවනාව වඩන කෙනා මනාව මේ කරුණු අධ්‍යයනය කරලා දැනගත්ත තරමට ඇට ඒක පහසුයි. මොකද අපි කවදාවත් බැහැලා නැති මාර්ගයකටයි මේ බහින්න හදන්නේ. එහෙනම් ඒ යන්න හදන මාර්ගයේ තොරතුරු තොරතුරු ටික දැනගෙන ගියොත් මග සලකුණු හම්බ වෙනකොට අපි දන්නවා මේකයි මේකයි මේ හම්බ වෙන්නේ කියලා. එහෙම නැතුව ගියොත් අපිට මග දිගට නතර වෙවි නතර වෙවි නතර වෙවි යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කරුණු තේරුම් ගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටි ඕන තරම් ලංකාව පුරා පැතිරෙමින් තියෙනවා. ලෝකෙත් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. අපේ රටේ මිත්‍යා දෘෂ්ටි වැටීම් පැතිරෙන්න පටන් ගන්න තියෙන කාලය. දෙහිඳ මේ ශාසනය විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ ශාසනය ඇතුළෙන්මයි. බාහිර පුජ්‍යලයකට ශාසනය විනාශ කරන්න ඒතරම් පහසු නෑ. හැබැයි ඇතුලේ ඉන්න පුජ්‍යලයකට විනාශ කරන්න හරි පහසුයි. ඒක කොතනත් ඇති. අපේ ගෙදර තොරතුරු ඔක්කොම දන්නවනම් ඒ අපේ ගෙදර කෙනෙක්මයි. පිටින් කෙනෙක් ඇවිල්ලා විනාශ කරනවට වඩා ඇතුලේ කෙනෙකුට පුළුවන් ගෙදර විනාශ කරන්න හොඳටම පුළුවන්. එයා ගෙදර සියලුම තොරතුරු දන්න හින්දා. එහෙනම් මේ ශාසනය විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ බාහිර අයගෙන් නෙමෙයි මේ අභ්‍යන්තර අයගෙන්මයි. යකඩයක් විනාශ වෙන්නේ යකඩයෙන්ම හැදෙන මලකඩේ නිසා වගේ සමහරලාට ගහක් විනාශ වෙන්නේ ගහ ඇතුළෙම හැදෙන පණුවෙක් කෑම නිසා වගේ ශාසනය විනාශ වෙන්නේ ශාසනය තුලින්ම පැන නැගින ඇතැම් ඇතැම් මිත්‍යා දෘෂ්ටි නිසා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටින්ට ඇද වැටෙන පිරිස් කොහොමද කොහොමත් මිත්‍යා දෘෂ්ටිය පැත්තට යන පිරිස වැඩි. ඒක තමයි ලෝකේ හැටි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැටියට මිත්‍යා දෘෂ්ටිකය කොහොමත් අවීචියට බුද්ධ දේශනාවේ හැටියට අපි හරියක මෙති කවුරුවත් අවීචියට යනවට නමුත් මේ බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙන මිත්‍යා දෘෂ්ටිකය අවීචියට. අම්මා මැරුවත් කල්ප ගානකින් හරි ගොඩට එනවා. මිත්‍යා දෘෂ්ටිකයා කල්පාන්තයේදී මේ සක්වල විනාශ වෙනකොට විනාශ නොවන වෙනත් සක්වලක අවීචියකට මාරු කරනවා කියලායි සඳහන් කරන්නේ. තරම්ම මිත්‍යා දෘෂ්ටික අකුසලයේ දරුණුයි සහ බලවත්. ඉතින් තනියම යන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටිකයෝ විශාල පිරිසක් අරගෙන තමයි අවීචිතය. ඉතින් ඒ කාරණාව පසෙක තියලා අපි ඒ වාගේ තැනකට ගිහිල්ලා අපිත් අවීචිතයට යන්න පාර හදා ගන්නවා නම් ඒක ඒක අපරාධයක්. ඒ නිසා මේ ධර්මයේ මොකක්ද? නිවැරදි ධර්මයේ මොකක්ද කියලා හොයන්න ඕනේ. ඒක මේ අහවල් කෙනා අහවල් කෙනා අහවල් කෙනා කියලා දේශනා කරන ධර්මයෙන් හොයාගන්න කියලා භාග්‍යතුන් වහන්සේ පොතනවා දේශනා කරලා නැහැ. Tamanට අවශ්‍ය වෙනකොට මේ ත්‍රිපිටකය අරගෙන විනයෙහි සූත්‍රයෙහි බහා ගලපලා බලලා තේරුම් ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ මේ වගේ පැටලි පැටලි යන්නේ අපි ධර්ම දැනුමක් හොයන්නෙම නෑ. අපි ධර්මයේ අධ්‍යයනය කරන්නෙම නෑ. තව කෙනෙක් කියන එක ඉස්මුද්‍රයෙන් පිළි අරගෙන යන්න ගියාම තමයි මේ වැරද්දටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ තිසරණය අත්‍යවශ්‍ය නිසා ඔබත් උත්සාහ කරන්න තාම ධර්ම රත්නයේ ජීවමානව වැඩ ඉන්නවා අධ්‍යයනය කරන්න. පහසු ක්‍රම ඕන තරම් පහසු ක්‍රම ඕන තරම් අද තියෙනවා. බුද්ධ ජයන්ති මුද්‍රණයේ සිංහල පිට සිංහල පිටුවයි පාලි පිටුවයි දෙකම තියෙනවා. සිංහල පිටුව කියවන්න පුළුවන්. අටුවාවක් තියෙනවා සිංහලෙන්. සිංහල අටුවාවත් අරගෙන සිංහලෙන් කියවගත්ත පිටුවේ තියෙන තේරුම එකෙන් ගලපලා හොයලා බලන්නත් පුළුවන් මේ කාරණාව හරිද? එහෙම හරිද කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියට ගැටෙන්නේ නැතුව නිවැරදිවම මේ ලබාගත් ජීවිතේ පෝෂණය කර ගැනීමේ වගකීම තමන් සතුයි. ඒ නිසා ඒ සඳහා සියලු දෙනාට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අද ධර්ම දේශනාවේ දායකත්වයේ වෙනද වගේම දායකත්වයේ දරන අපේ දීපලාල් විජේරත්න මැතිතුමා ඒ වගේම මෑණියන් මේ විශාල පිරිසක් ජයසේකර ආරාම ධර්ම මණ්ඩපයේ රැස් කරවලා සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීලා සියලු දෙනාටම ධර්ම දානයක් බෙදලා දීලා සංග්‍රහ කළා වගේම ලංකා වාසී ලෝක වාසී ධර්ම ශ්‍රාවක ධර්මයට කැමැති සියලු දෙනා වෙනුවෙන්ම සසරින් එතර වෙන්න කැමති සියලු දෙනා වෙනුවෙන්ම ඒ සියලු දෙනාටම අනුග්‍රහයක් ඇටියට මේ මහා සතර සතිපට්ඨාන දේශනාවෙන් කෙරෙන මේ ධර්ම දේශනා මාලාව ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට දානය කරවමින් අප්‍රමාණ පින්කමක් සිද්ධ කරගනිමින් රැස් කරගන්න උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලම මේ දෙපළගේ නමින් නිදන ප්‍රාප්තියටපත් උන දෙමව්පියන්ට ගුරුවරුන්ට ඥාති මිත්‍රාදීන්ට සහෝදර සහෝදරියන් ඇතුළු මව්පස පියපස දෙපාර්ශ්වයේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ ප්‍රධාන අරමුණ බවට පත් කරගන්නවා. සකල සත්වයාම සංසාර සාගරයෙන් එතර කරවන නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ කරවීමට අවශ්‍ය ධර්ම දානය බෙදා දීමේ ප්‍රධාන අරමුණක් මේ ළඟ තියෙනවා. එයින් රැස් කරගන්න උතුම් කුසල් ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටම අනුමෝදන් කරනවා. තමන්ගේ දූ දරුවන්ටත් ඒ කුසල් අනුමෝදන් කරවමින් ආශිර්වාද කරනවා. සද්ධර්ම ශ්‍රවණේ කරන්න රැස් වෙන ලොකු කුඩා සියලුම දෙනාටමත් පින් අනුමෝදන් කරවමින් ඔබේ ඔබේ පවුල්වල නිදන ප්‍රාප්තියටපත් වන සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරලා ඔබ ලබාගත් කුසල් දාන මෝදන් කරවමින් සියලු දෙනාටම පින් රැස් කරගන්න පුළුවන් පින් උල්පතක් හැටියට මේ අවස්ථාව සියලු දෙනාටම යොදා ගන්න පුළුවන්කම තියෙනවා. බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් සිහිපත් කළා මේ දවස්වල මේ අධික වර්ෂා තත්ත්වය නිසා ගම් වතුර ඇති වෙච්ච නිසා අපේ රටේ සෑහෙන පිරිසක් මරණයටපත් වෙලා ජල ගැලීම් නිසා අවතැන් වෙලා උන් හිටිතෙන් අහිමි වෙලා අසරණ වෙලා සිටින මොහොතක්. ඒ නිසා අපි මේ පින්කම සිද්ධ කළා මේ රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් මේ ජල ගැලීම් නිසා මරණයට පත්වෙච්ච සියලුම දෙනාට ලොකු කුඩා හැම කෙනෙකුටම ಜಾති ආගම් කුල ભેදයකින් තොරව හැම කෙනෙකුටම මේ පින් අනුමෝදන් කරලා ඒ අයගේ සංසාරගත ජීවිත සුවපත් කරවන්න පින් අනුමෝදන් කරන්නත් අවතෙන් වෙලා සිටින සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරවලා ඒ අයට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ජල ගැලීම එකම ඊළඟට රෝග පීඩාදීන් පැතිරිලා යනවා. එවන් රෝග පීඩාදීන්ට ගොදුරු නොවි සුවපත් භාවයේම ඇතිවෙන්න රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම අද පින්කමේ උතුම් අරමුණක් හැටියට සිහිපත් කළා අපි සියලුම දෙනාට පින් අනුමෝදන් කරවමු අනික් සියලු දෙනාටම ආශිර්වාද කරමු අනික් කාටවත් එවන් අපහසුතාවයකටපත් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ පින්කම සිද්ධ කරන්නට යෙදුන දීපලාල් විජේරත්න මැතිතුමාටත් හිමාලී ප්‍රයංජලා මැතිණියටත් දූ දරුවන්ටත් මේ පින්නතුන් සියලුම දෙනාටමත් මේ සඳහා මේ ධර්මශාලාව ලබලා දීලා මහත් වූ අනුග්‍රහයක් දක්වන විහාරාධිපති අවසරයි අපේ අනුනායක මහමිපාණන් වහන්සේටත් මේ ධර්මශාලාව හදලා විහාරස්ථානයට පූජා කළ තෙන්නකෝන් පවුලේ සියලු දෙනාටමත් සුපුරුදු පරිදි පින් අනුමෝදන් කරවමින් අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ